මේ ධර්ම දේශනා මාලාව තුලම පැහැදිලි කරගෙන ආවේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සංසාර විමුක්තිය ලබා ගැනීමට සාමාන්‍ය ගෘහස්ත ජීවිතයක් ගත කරන මේ ගිහි පින්වතුන් නිවස තුලදී කරගට කරගෙන යන්න පුළුවන් කල යුතු භාවනා හා අනිකුත් කටයුතු සම්බන්ධවයි. පසුගිය දේශනාව තුළ අපි පැහැදිලි කරා නිවේශය තුලම ඉඳලා සබ්බවාපස්ස අකරණං ගුණය කුසල සුපසම්පදා ගුණය පටිච්ච පරියෝධපණං කියන ගුණය ලබා ගන්න බුදුහාමුදුර දේශනා කොට වදාළ සතර අතිපට්ඨාන සූත්‍රයේ තුල අඩංගු ආනාපාන සති භාවනාව සම්බන්ධව ඒ ආනාපාන සති භාවනාවේ පටන් ගන්න ආධුනික පින්වතේ කල යුතු මූලික කාරණා ටික පැහැදිලි කරා. ඒකම ඒ භාවනාව සිදු කරගෙන යන්නේ තමන්ගේ નિરાයාසෝ වැටෙන ආස්වාසය හා පාස්වාසය අරමුණු කරගෙන. ආස්වාසය හෝ පාස්වාසය නෙවෙයි භාවනා අරමුණ. ආස්වාසය හා පාශ්වාසය තමන්ගේ කයේ ස්පර්ශයක් හඳුනගෙන මේ ස්පර්ශය තුල සතිමත් වීම තමයි භාවනා ආරමුණ වෙන්නේ. මේක වැදගත්ම සාධකය. එතකොට මේ ආස්වාද පාස්වාසය කියන එක නිවන් දකින්න කියන එක නෙමෙයි ජීවත් වෙන්න උපයෝගී කරන සංකීර්තිය. ඒක සෑම මනුස්සයාටම මරණකම්ම තමන් කරන්න ඕනේ නෑ ඉබේම වෙනවා. මොකද නිවන් දැකීමට ඒක යොදා ගන්නවා බුදුහාමුදුරුව බුද්ධ ඥානේ ආස්වාසය හා පාස්වාසයේ ස්පර්ශ වෙන තැනක් ගැන Taman විසින් සතිමත් වෙලා ඒ සෑම ආස්වාසයක්ම සෑම පාස්වාසයක්ම ස්පර්ශ වෙන වෙලාවේදී අවධානයටපත් වුණොත් එතන තියෙනවා ඔය කියන සීල සමාධි ප්‍රඥා වැඩි වෙනවා. සීල සීලය වැඩින්නේ එතෙන්දි කිව්වට සීලයක් නැතුව අදුම ගානේ පංචශීලයක්ව රකින්නේ නැති මිනිස්සෙකුට මෙහෙම තමන්ගේ નિરાයාසව වැටෙන ආස්වාදයේ හෝ පාස්වාදයේ ගැන අවධානයෙන් ඉන්න බෑ. එනම් සීල පදනමක් මෙතන තියෙන්නේ. ඒ නිසාවෙන් සෑම ගිහි පින්වතුන්ම හැකි තරම් දුරට නිවසේදී ජීවත් වෙන ගම, රැකී ආරක්ෂා කරගෙන ගම පංචශීල ආරක්ෂා වෙන්නේ. ඊට අමතරව බුදුහාමුදුරුවෝ ඒකෙන් විතර සීමා වෙන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. ගිහි පින්වතා පොයට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙන්නේ. ඒතර මෙන්න මේ ಗುಣ දෙක පුරුදු වෙන අයට මේ දේ කරන්න පුළුවන්. හුස්ම ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ඒ සීලයක් නැති කෙනෙකුට ඉන්න බෑ. සුදුසු කමක් නෙවෙයි. දැන් ඒ විදිහට කලකා ගන්න ඕනේ. දැන් අපි පැහැදිලි කරගෙන ආවා මෙහි මේ භාවනාව කරගෙන යනකොට බුදුහාමුදුරුවෝ දෙනවා මේ ආස්වාස ස්පර්ශය හා පාස්වාස ස්පර්ශය ගැන අවධානයට ලක් කරගෙන අවධානයෙන් ඉන්න භාවනා කරන ශ්‍රාවකයා හඳුනා ගැනීම හතරක් ගැන. මේ වටින මුල්ම එක තමයි ඉර හුස්ම හඳුනා ගන්න ඕනේ. පජානාති කියන එකෙන් පෙන්නනවා. පජානාති කියන්නේ දිග හුස්ම ස්පර්ශ වෙන වෙලාවේදී හඳුනා ගැනීමයි. නැතු මේක මොකද්ද කියලා ඉගෙන ගැනීම නෙවෙයි. කෙටි හුස්ම හඳුනා ගැනීම. ඊට පස්සේ මම කිව්වා තව බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙනවා මෙතෙන්දී සබ්බකාය පටිසංවේදී කියලා කතාප්පය. ඒ ගැන පැහැදිලි කිරීමක් පසුගිය දේශනාවේ කරා. ඒකත් නොසලකා හරියි. මේක හොයන්න ඕනෙත් නෑ අපි. හැබැයි මේ හතරවෙනි කාරණේ වැදගත්. ආස්වාස පාස්වාසය ගැන මේ තනින් එහා කාරණා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සූත්‍රයේදී. ඒ හතරවෙනි කාරණේ පස්සම්බයං කාය සංකාරං කියන එක පහුණාට පස්සේ. ඒ කියන්නේ ආස්වා මේ සබ්බකාය වටිසංවේදී කියන කාරණේ පහුණාට පස්සේ හතරවෙනි කාරණේ දෙන්නේ පස්සම්මයන් කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්මයන් කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙනම් කා කාය සංඛාර කියන ඒවා පස්සම්බයන් කියන pāli වචනේ තේරුම සංසිඳෙනවා කියන සංසිඳෙනවා කියන්නේ පස්සම්බය එහෙනම් කාය සංස්කාර සංසිඳන තුරු ආස්වාසය ගැන අවධානයෙන් ඉන්න පුරුදු වෙන්න සික්කති කියන්නේ පුහුණු වෙන්න කාය සංස්කාර සංසිඳන තුරු ආස්වාසය ගැන අවධානයෙන් ඉන්න පුරුදු වෙන්න ඕක තමයි බුද්ධ වචනේ. කාය සංස්කාර සංසිඳන තුරු. දැන් මෙන්න මේ අර්ථය සමාජයේ වර්තමානයේ වර්ධවා තේරුම් ගන්න. භාවනා කරන අය පොත්වලක් තියෙනවා අපි දැකලා තියෙනවා. උඟක් අය මේවා ගැන තර්ක කරනවා. කාය සංස්කාර සංසිඳනවා කියන්නේ හුස්ම නොදෙන්නවා කියලා. දැන් කාය සංස්කාර සංසිඳෙනවා කියන මතයක් අර්ථයක් දීලා තියෙනවා සමාජයේට මේ භාවනාව එහෙනම් බුදුහාමුදුරුවෝ කරන්න කියන්නේ හුස්ම නොදෙනී යනකම්ම කියලා. එහෙම එකක් නෙමෙයි ධර්ම. ඒ කියන්නේ නැත්නම් හුස්ම නවතිනවා මේ භාවනා කරපුවාම කියලා බලක් අය හිතනවා. දැන් ආස්වාසේ නවතින්න ඕනේ. දැන් ඒක අපේ අද ලංකාවේ ඉන්න මේ මේ මා හිතන්නේ පහේවන්තු ඉන්න ළමයටත් තේරෙනවා හුස්ම ආස්වාද නැවතුනොත් භාවනාවත් එයා මිනිස්සයා ජීවත් වෙන්නේ ඒක මොනවදිනවා කියන්නේ මැරෙනවා කියන එක. ඒකද දැන් බුද්ධ ඥානය සාරාංශාංගික කල්පලක්ෂය පෙරම් පුරලා බුදු වෙලා දේශනා කරයිද මැරණකම් මේක තමයි කියන්නේ. එහෙම බුද්ධ දේශනාවක් කරන්න වටිනවද? එහෙම බුද්ධ දේශනාවක් පවතීද නැහැ. කෙනෙක් මැරණකම් මේ මොකම ගැන අවධානය යන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඊට වැඩි සරල වෙන දෙයක්. ඊට වැඩි ගැඹුරුයි මේ ධර්මානුකූල දේ. නමුත් වරදවා තේරුම් ගත්ත එක හුඟා සමාජයේ තියෙනවා. ඒවා ඒගොල්ලන්ටත් ඇහිලා කියෝලා තියෙන නිසා වෙන්නේ. සමහර විට මේ මේ ඔස්සේ භාවනා කරනකොට ඔය වගේ මතවලට යන්න හිතෙන්න පුළුවන්. නමුත් කවදාවත් එහෙම එකක් නෙමෙයි. මෙන්න මේකයි මෙතන ගැඹුරු තැන. කාය සංස්කාර සංසිඳෙන්න තුරු ආස්වාසය ගැන අවධානය යොමු. ආස්වාසය කියන්නේ ආස්වාසය නෙමෙයි මෙතන. ආස්වාස ස්පර්ශය ගැන අවධානය යොමු. කාය සංස්කාර සංසිඳන තුරු පාස්වාසේ ස්පර්ශය ගැන අවධානය යොමු එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කාය සංස්කාර කියන්නේ මොනවද කියලා දන්නේ කියලා. දැන් සංස්කාර කියන්නේ මේ සංසාරගත සත්‍ය සංසාරේ හදන අංගය. සංස්කාර කළා තමයි අපි සංසාරේ හදන්නේ. දැන් මේ වින්වතුන් මේ බණ අහනවා කියන්නේ සංස්කාර කිව්ලා. දැන් අපි කරන්නේ බණ අහන සංසාරයක් හදන. එතකොට දැන් මේ පින්වතුන් බනහල සංසාරයක් හදනවා. සතු මරණ මිනිස්සේ මේ වෙලාවේ ඔව් පස්පව් කරන සංසාරයක් හදනවා. එතකොට සංසාරේ හදන්න උදව් උනේ සංස්කාරයි. ඒක සංස්කාර වර්ග තුනක් තියෙනවා. ඒක න්‍යායකට අනුව කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා මෙහෙම ධර්ම අවිද්‍යාපත්‍ය සංකාර. දැන් සංස්කාර ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යාව තුළ. අවිද්‍යාවක් කියන තැනක සංස්කාර ඇති වෙනවා. ඇති වෙන සංස්කාර වර්ග තුනක් තියෙනවා. ඒ වර්ග තුන තමයි කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර. දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ආස්වාසය ස්පර්ශ වෙන තැනයි පාස්වාසය ස්පර්ශ වෙන තැනයි ගැන අවධානයෙන් ඉඳ කාය සංස්කාර සංසිඳන කාලය. ඕක තමයි දේශනා. නැතු හුස්ම නවතිනකන් නෙමෙයි. හුස්ම නවතිනකන් ඉන්නවනම් මරණකම් භාවනා කරන්න කියලා කියන්නේ. අනේ අර මොහොත දක්වා භාවනා කරන්න කියලා අර්ථයක් එන්නේ. ඒකක් නෙමෙයි මේ කියන්නේ. ඒක තේරුම් කරලා දුන්නේ මොකද සමාජයේ මේ වගේ වැරදි මත පිළිහරන් තියෙනවා. ඒව ගැන කියෝ ලියලා තියෙනවා. ඒවත් මේ පින්වතුන් කියෝලා තියෙනවා නම් මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඒ අදහස් වලට තමන්ගේ හිත ඇදිලා යනවා. තරක වෙනවා. පරේෂණ තෘෂ්ණාවකටපත් වෙනවා. දැන් මෙතන මේ කියන සංස්කාර වර්ග තුනේ කාය සංස්කාර, වචී සංස්කාර කියන ඒවාට වැඩිය ප්‍රබලයි චිත්ත සංස්කාර. දැන් වචී සංස්කාරයක් සිදු වෙන්න නම් වචනයෙන් සංසාරයක් හදන්න නම් කතා කරන්නම ඕනේ. දැන් මේ පින්වතුන් බලන්න ඔය වගේ භාවනාවක් කරන වෙලාවේදී කතා කරන්නේ එහෙනම් මුලින්ම නැවැත්වේ මොකද්ද වචී සංස්කාර වචී සංස්කාර නවත්තගෙනමයි භාවනාවේ ඇස් දෙක පියාගත්තේ හුස්ම ගැන අවධානය එතකොට වචී සංස්කාර ඉවරයි මුලින් මෙනෙහි කරනවා ඒක මෙනෙහි කරලා මේ වෙනකොට මෙනෙහි කිරීම කරත් එකයි නැවත් එකයි අවධානය තියෙනවා එතකොට වචී සංස්කාර ඇත්තෙම නැහැ එහෙනම් මුලින්ම අපේ දුර්වලම සංස්කාරය වචී සංස්කාරයි. ඕන කෙනෙකුට මහන්සි ගත්තොත් වචී සංස්කාර වලින් ඉවත් වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ අර හුස්ම ආස්වාස පාස්වාසය ගැන ස්පර්ශය ආස්වාස ස්පර්ශය හා පාස්වාස ස්පර්ශය ගැන සතිමත් වෙලා ඉන්න කොතෙක් කලද කොතෙක් වෙලාද කොයි අවස්ථාව දක්වාද වචී මේ කාය සංස්කාර සංසිඳනවා ඒකට කාය සංස්කාර කියන්නේ ශාරීරිකව සංසාරයේ හැදෙන කියා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කරුණ වලින් ගත්තොත් කම්මන්තහ ආජීව. නැත්නම් කයින් කරන කායික කියා. දැන් මේ විදිහ වෙලාවේ මේ පින්වතුන් බණහන කාය සංස්කාර පවත්තන. හැබැයි කාය සංස්කාර කියලා මේ වෙලාවේ පස්පව් කරන්නේ නැහැ. දස කුසල් කරන්නේ ඒ කියන්නේ අටමහා කුසල් කරන්නේ අටමහා කුසල් කරන්න කාය සංස්කාර ඕනේ පස්පව කරන්න කාය සංස්කාර ඕනේ අතින් පයින් ශරීරයෙන් වැඩක් කරන්නේ නමුත් දැන් මෙතෙන්නේ වාඩි වෙලා ඉඳීම කාය සංස්කාරය ඒ වාඩි වෙලා ඉඳීම කාය සංස්කාරයක් කියන්නේ වාඩි වෙලා ඉන්න කෙනෙක් ඉන්න එකයි කාය සංස්කාරය වාඩි වෙච්ච කෙනෙක් ඉන්නවා ඒ ඉරියව්ව පවත්නවා දැයි. එහෙනම් මේ බණ අහනකොට අපි ළඟ තියෙන කාය සංස්කාර. ඒකේ හේතුව තමයි වාඩි වෙච්ච කෙනා මේ බණ අහන ගමන් ඉරියව් වෙනස් කරනවා. ඒ කියන්නේ මොකද්ද? කාය සංස්කාර තියෙන හින්දා තියෙන ලක්ෂණය. දැන් කයෙන් කායික ක්‍රියා කරනවා අපි. નિરાයාසයෙන් ස්වභාවිකව සිදුවෙන ඒවා නෙමෙයි මේ කියන්නේ. හුස්ම ගන්න එක කාය සංස්කාර කියලා නෙමෙයි බැලුවා. ඒක මොකද Taman හිතුවත් එකයි නැත්ත් එකයි ස්වභාවිකව වෙන්නේ. හෘද වස්තුව වැඩ කරන එක කාය සංස්කාරයක් නෙවෙයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය පැවැත්වීම කාය සංස්කාරයක් නෙවෙයි. ඒවා ස්වභාවික සාන්ති. ඒවා කවුරු හිතුවත් එකයි නැවත් එකයි හොය වෙනවා. නමුත් දැන් ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ කාය සංස්කාරය. මම මගේ උමනාවට මේ. දැන් එහෙමනම් කාය සංස්කාර සංසිඳනකොට මොන වගේ ලක්ෂණයක්ද ඇති? කායික ක්‍රියා සියල්ලම නැති වෙනවා. තේරුණානේ? එතකොට මේ මේ වගේ තැනකට ඔය භාවනාව ගියොත් එයාට ඉඳගෙන ඉන්නේ එක මම ඉඳගෙන ඉන්නවා කියලා හැඟීමක් නැතුව යනවා. ඉඳගෙන ඉන්නේ කොහේද කියලා දන්නේ නැතුව යනවා. ශරීරයක් තියෙනවක දැනේ ඒ ශරීරයෙන් තමන් කරන දෙයක් නෙවෙයි. මගේ ශරීරයක් කියන ගුණය අඩු වෙලා. ඔබට කියනවා කාය සංස්කාර සංසිඳන. දැන් එතකොට මෙන්න මෙතන තමයි මේ භාවනාවේ සම්දිම ස්ථානය. හොඳම සම්දී තියෙන්නේ මේ පස්සම්බයන් කාය සංකාරයන් කියන තැන. කාය සංස්කාර සංසිඳන කොට එනවා ඊට කලින් හුවා වාචී සංස්කාර සංසිඳිලා. දැන් බලන්න කොච්චර දෙයක්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේ උතුම ගැන මෙහෙම අවධානයෙන් හිටියාම බුදුහාමුදුරුවෝ වෙනත් භාෂාවකින් බුද්ධ ඥාණයෙන් දේශනා කරන්නේ. මේ සංසාරගත වන අපිට සංසාරය හදන්න සංස්කාර වර්ග තුනක් තියෙනවා. වචී සංස්කාර, කාය සංස්කාර හා චිත්ත සංස්කාර. දැන් ඔයගොල්ලන්ට හරි හරලෝ බුදුහාමුදුරු දේශනා කරනවා. ඔය નિરાයාසයෙන් වැඩන හුස්ම ආස්වාදය හා පාස්වාදයේ ස්පර්ශ දැනක් හොයාගෙන. ඒ ස්පර්ශය ගැන අවධානයෙන් හිටියාම බොහොම ස්වල්ප වේලාවකින් සංස්කාර වර්ග දෙකක් අහක් කරයි. මොනවද ඒ? වාචී සංස්කාර හා කාය සංස්කාර. එහෙනම් සංසාරය හදන්නේ ඔතෙන්ට ගියාම එක සංස්කාරයි. මොනවද ඒ චිත්ත සංස්කාර. එහෙනම් චිත්ත සංස්කාර වලට කොටු වුණා. සංසාරය හදන්න සංස්කාර වර්ග දෙකක් තිබුණා. දැන් ඒ සංසාර සංසාරය හදන්න සංස්කාර වර්ග තුනක් තිබුණා. තුනෙන් දෙකක් මෙතෙන්ට අහක් කරා. ඕක නේද ඔය කියන ධර්මය. එතකොට අපි ඒ එවැනි தත්ත්වයට භාවනාව දියුණු කරගත්තේ කෙනා ඒ මොහොතේ සංසාරය හදන්නේ චිත්ත සංස්කාර වලින් විතරයි. දැන් නිකමට හිතන්න බුදුහාමුදුරුවෝ දෙන ඉදිරි උපදේශ උද්භාවිතා කරලා යාට බැරිද ඔය චිත්ත සංස්කාරات අහක් කරගන්න. අහක් වුණොත් මොකද ලැබෙන්නේ? සංස්කාර කරන්නේ නැති තැන. සංස්කාර කරන්නේ නැති තැන කියන්නේ උපාදාන නැති තැන. තේරුණානේ? ඒක නිසා මෙන්න මේ පස්සම්බයන් කාය සංකාරම් කියන තැන හරිම වැදගත්. මෙතෙන්ට මේ භාවනාව දැනගෙන යන්න කියේ. ඒකට යන්න පුළුවන් වෙන්නේ හිතලා හුස්ම ගැනීමෙන්වත්. එහෙම එකකින් නෙවෙයි. පළමුව ශ්‍රාවකයා තේරුම් ගන්න ඕනේ ආස්වාසය පාස්වාසය ස්පර්ශ වෙන තැන. ඒ ස්පර්ශ වෙන වෙලාවේ ස්පර්ශ වෙන තැන ගැන අවධානය යොදීම තුළ පත් වෙන මහාගු ප්‍රතිලාභයක් මේක. සංස්කාර වර්ග දෙකක් සංසිඳන වෙනකට එනවා. එතකොට එයාගේ අවිද්‍යාව තුනෙන් දෙකක් අහක් වෙලා. එයි. අවිද්‍යාවෙන් සංස්කාර තුන් වර්ගයක් හදනවා නම් කාය සංස්කාරයි, වචී සංස්කාරයි, චිත්ත සංස්කාර නම්. අවිද්‍යාව දැන් මෙතන කාය සංස්කාරක් නැත්නම් වචී සංස්කාරක් නැත්නම් ඒ මිනිස්යාගේ අවිද්‍යාවෙන් කරන්න තියෙන එක සංස්කාරය. ඒක තමයි චිත්ත සංස්කාර. හැබැයි චිත්ත සංස්කාර නැති වෙලා නේද? කියනවා. දැන් ඔන්න ඔතෙන්ට යන්න කියන එක තමයි මූලික පියවර. ඔතන හඳුනගන්න. ඔබට යන්න තව උදව් වෙනවා අර සක්මන් භාවනාව. ඒකෙත් තියෙන ඔය කාය සංස්කාර නැති වෙනව ඔහොම කරා. මොකද්ද සක්මන් භාවනාවේදී අපි ඉගැන්නුවේ වම් කකුල පොළවේ වදිනකොට ඒ වදින ස්පර්ශයේ කෙනෙහි අවධානයටපත් වෙනවා. දකුණු කකුල පොළවේ වදිනකොට ඒ දකුණු කකුල පොළවේ වදින එක කෙරෙහි ඉස්මත්ය ඒ කියන්නේ අවධානයේ තිබීම ඒ මොහොතේ මෙතනම කරන්නේ මොකද්ද ආස්වාසයේ ස්පර්ශය හඳුනගෙන ඒ ස්පර්ශයට අවධානය තිබීම ආස්වාසයේ ස්පර්ශය හඳුනගෙන ඒ ස්පර්ශයට අවධානය තිබීම ඔක්කොගෙම එහෙනම් එන්නේ වර්තමාන කායික ක්‍රියාවක ස්පර්ශය අවධානයට ලක් කිරීමයි කායික ක්‍රියාවක වර්තමානයේ සිදුවෙන කායික ක්‍රියාවකට සතිමත් වීම. ඕකට කියනවා කායानुපස්සනාව. දැන් ලේසිම කායानुපස්සනාවේ කායික ක්‍රියා දෙකක් තමයි වෙන්නේ. දැන් මේක ගැන ඉන්නකොට බුදුහාමුදුරේ ඊගාවට දේශනා කරනවා මෙහෙම භාවනා කරන ශ්‍රාවකයාට ඒ පස්සම්යන් කාය සංකාරයන් අස්සුදිස්සාමි චිත්තටි මේ තව තවත් පුරුදු කරගන්න. මේක පට්ටියම් කරගන්න. නැවත නැවත කරන්නේ. මේ තැනට ඉක්මනින් යන්න. තේරුණා නේද? දැන් ඔතෙන්ට ගියාද නැද්ද කියලා මේ බින්වතුන්ට හොයාගන්නේ කොහොමද? හොයාගන්න මොනවද තියෙන ලක්ෂණ? මම ස්වල්පයක් කියartifactId. මේවා වෙනස් වෙනවා. පුජ්‍යලයනුව වෙනස් වෙන්න පුළුවන්. නැතු ඕක හොය හොයා පරිශන කරන්න එපා. හුස්ම ගැන අවධානයෙන් ඉන්න. ඉන්නකොට පස් වෙන ගුණයක් මේ කියන්නේ. ඒක හොය හොයා හිටියොත් පරිශනය පරිශනීය භාවනාවක් නෙවෙයි. මෙතන පස්සම්යන් කාය සංකාරයන් කියන தത്വයට ගියොත් සාමාන්‍යයෙන් ආධුනිකයාට මෙන්න මේ වගේ වෙනස්කම් දකින්න පුළුවන් වෙනවා භාවනා ආරම්භයේ. මෙතෙක් කියලා ආස්වාසයයි පාස්වාසයයි වෙන වෙනම යාට වෙන් කරගන්න පුළුවන් අර මුල් තුන් අවස්ථාවේ. දිග උස්ම, කෙටි උස්ම, සබ්බකාය කියන තැනදී මේක ආස්වාසයයි පාස්වාසයයි නෙවෙයි කියලා. Tamanට ඕරණ ඒක වෙන් කරන්න තරම් සතියක් තියෙනවා දිනුවක් තියෙනවා. නමුත් පස්සම්යන් කාය සංකාරාන් වෙනකොට ආස්වාසයක් තේරෙනවා සතියට අහු වෙනවා පාස්වාසයක් සතියට අහු වෙනවා කියන වෙනස තමයි කාට හරි ඒ වගේ වෙලාවක ඒ ශ්‍රාවකයාට හිතුණොත් මම මම මේ මට මේ මොහොතේ දැනෙන්නේ ආස්වාදයේද මේ මොහොතේ පාස්වාදයේද කියලා වෙන් කරන්න කිව්වොත් වෙන් කරන්න බෑ. දෙකේම ಗುಣ එක වගේ. ආස්වාදයේ තේරෙන විදිහත් පාස්වාසයේ තේරෙන විදිහත් දෙකම එකයි. දෙකම එකයි කියන්නේ එකට ඇලිලා තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. වෙන් කිරීමේ ශක්තිය නේ. ඔන්න එකක්. ඊළඟට මෙතෙන්දි තව මේකම ප්‍රකට කරොත් තව රස වටිනා දෙයක් එනවා. මේ මට්ටමන හරියට රඟපෑමකින් තොරව ඉතල කරන්නේ නැතුව මේ කියන බුදුහාමුදුරුවෝ කියන ධර්මයට නම් ලඟුනේ පස්සම්මයන් කාය සංකාර කියන ගුණයට නම් ලඟුනේ ඒ ශ්‍රාවකයාට තමාගේ ශරීරයේ වෙන තැන්වල දැන් ශරීරයක් තේරෙනව නෙමෙයි යාට වෙන්නේ ශාරීරිය ඔළුව අතපය ඔය වගේ ශරීරාංග වල ධාතු වල ಗುಣ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක ධාතු වල ಗುಣ මොනවද කියලා ශ්‍රාවකයා දැනගන්න ඕනේ. ධාතු වල ಗುಣ කිය ධාතු කියන්නේ සතේ පුජ්‍යලේ නොවේ කියන එකයි. දැන් අපි ඔළුව දැන් ඔයගොල්ලන්ට තමන්ගේ ඔළුවක් තියෙනවා. ඔළුව ධාතු නෙවෙයි. ඒ ධාතු නොවෙන්නේ ඒ ලුව අයිතිකාරී කියන්නේ. මේ මේ පින්වතුන් මේ බණ අහන වෙලාවේදී ඔළුවක් තියෙනවා ඒ ඔළුව අයිති කෙනයි බණ අහන්නේ. කකුලක් තියෙනවා ඒ කකුල අයිති කෙනයි බණ අහන්නේ. අතක් තියෙනවා අත අයිති කෙනයි බණ අහන්නේ. බඩක් තියෙනවා ඒ බඩ අයිති කෙනයි බණ අහන්නේ. එතන ධාතු නෑ. ධාතු නැති වෙන්නේ සතෙක් පුජ්‍යලයක් ඉන්න නිසා. අයිතිකාරයෙක් ඉන්නේ ඉන්නේ. නමුත් මේ පස්සම්බයං කාය සංකාරං කියන ගුණය එනකොට ඒක හොඳට ප්‍රකට වුණා. ඒක පාට ආපු හැටියම නෙමෙයි මේක ප්‍රකට කරගන්න ඕනේ. බහුලීගත වෙනකොට කය තුලින් පේන්නේ ධාතු වල ගුණයි. ඒ කියන්නේ ඔළුවක් තේරෙයි. ඔළුව තේරෙන්නේ තමන්ගේ ඔළුව කියලා නෙමෙයි. ඔළුව තේරෙන්නේ ඔළුව තුල හැදිලා තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු වල මොන හරි ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ ප්‍රකට වෙන්නේ මෙන්න මේ වගේ ಗುಣ දකින්න හම්බ වෙයි. රත් වෙන ගතිය. ප්‍රශ්නයක් දැනෙනවා ඔළුව ඔළුව තුල රස්නයක්. අතේ රස්නයක්. සීතල මස් රටනවා වගේ එකක්. දඟලනවා වගේ ඒවා. හිරි වැටෙනවා වගේ සිද්ධි. මෙන්න මෙහෙම ධාතු වල ಗುಣ දැනෙනවා. ඒ ධාතු වල ಗುಣ දැනෙනවා කියන්නේ අපි අර භාවනාවේ සතිය තැම්පත් කරගෙන භාවනාව සාර්ථක කරගනින් තියෙනවා පස්සම්මයා කාය සංකාරාම් කියන ගුණයට ආසන්න වෙලා තියෙනවා. තව තවත් එහෙම්මම අර ධාතු වල ගුණත් දැනි දැනි මේ භාවනාව කරන්නේ. කරලා ඊට පස්සේ ශ්‍රාවකයා නනා ඔය මේ පින්වතුන් ඒ වගේ තත්වයට ආපුවාම භාවනාව වෙනස් පැති කීපයකට හරව ගන්න පුළුවන්. දැන් මෙච්චරලා බුදුහාමුදුරුවෝ කරේ උපක්‍රමයක්. දැන් මේ උපක්‍රමයේ අත්හැරිය කියනවා. මොකද උපක්‍රමය අපේ දුර්වල වූ සතියට මේ ශාරීරිය තේරෙන්නේ සතේ කුජලයේ විදියටයි. ඒ දුර්වල සතියට. දැන් මේ බණ අහනකොට තියෙන්නේ මේ පින්වතුන්ට දුර්වල වූ සතිය. කය ගැන ඉදිච්ච සතිය දුර්වලයි. එතකොට තේරෙන්නේ මොකද්ද? කය තුල මස් කිලෝ ගාණක් ඇට කිලෝ ගාණක්. දැන් ඒවට සම්බන්ධව විවිධ දේවල් අපි අපේ ඥාණයට අනුව හදාගන්නවා. මේ මස් වල පටක මෙහෙම වෙන්න පුළුවන් මේ ඇස මෙහෙම හැදිලා තියෙන ඒවා මේ දුර්වලව සතියෙන් හදපු විද්‍යාව. ඒ විද්‍යාව දුර්වල සතියකින් හැදුවේ. ඒ ගැන විශ්ලේෂණ කාට හරි ඕන තරම් දැනුම තියෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන්ට අවශ්‍ය නැහැ එහෙම දැනුමකින් සංසාර විමුක්තිය ලබා ගන්න බෑ කාට. එහෙනම් විද්‍යා දැනුම මෙතෙන්ට වැඩක් නෑ. දැන් බුදුහාමුදුරන්ට ඕන විද්‍යාවට ගෙනිච්චද? මොකද පස්සම්මයන් කාය සංකාරම් කියන තැනට. දැන් ওই ගානට සතිය කයට යෙදෙනකොට දැනෙන්නේ කය තුලින් ධාතු විතරයි. ධාතු වල ගුණයි දැනෙන්නේ. හැබැයි එකපාරට නෙමෙයි ආ ඒ ගැන දැනුවත් වෙලා අර කයෙන් දැනෙන උණුසුම් සීතල ගැන අවධානයෙන් ඉන්නේ. එතෙන්දී බුදුහාමුදුරුවෝ දැන් කරේ ඇත්තටම අර નિરાයාසයෙන් වටන හුස්ම ගැන ආස්වාසේ ස්පර්ශය හා පාස්වාසේ ස්පර්ශය ගැන අවධානයෙන් කියලා මේ දුර්වල වෙලා තියෙන සතියක් බුදුහාමුදුරන්ට ඕන මට්ටමට බල ගැන්වුවා. සතිපට්ඨාන. දැන් තියෙන්නේ මේ වගේ වෙනකොට සති කියන චෛතසිකය නෙමෙයි වෙන ධර්ම වලින් කියනවා. සති චෛතසිකයේ ඉක්මෝලා ගින් අඩුම ගාන සති ඉන්ද්‍රියවත් කියනවා. මේ සති ඉන්ද්‍රිය සති කියන චෛතසිකයට ඔයගොල්ලන්ගේ ශාරීරියේ පේතේරෙන්නේ මස් කිලෝ ගාණක් ඇට කිලෝ. ඒක උඩ තමයි ඔයගොල්ලෝ ලස්සනයි, කැතයි, කුසායි මහතයි කියලා තියෙනවා. ඒ දුර්වල වූ සතිය. නමුත් දැන් වෙන්නේ මොකද්ද බුදුහාමුදුරු දුර්වල සතිය සතිපට්ඨානේ වඩෝලා ප්‍රබල කරා. දැන් මේ වෙලාවේ තියෙන සති ඉන්ද්‍රිය නැත්නම් සති බලය නැත්නම් තවත් දියුණු වුණා නම් සති සම්බොජ්ජං. සති සම්බොජ්ජංගේ කියන තැනදී මේ ශාරීරියේ තේරෙන්නේ තවත් මස් කිලෝ ගාණක් 60 කිලෝ ගාණක් නෙමෙයි. ලස්සනයි, කැතයි, උසයි, මිටි ඒව කතාවක් නෙවෙයි. යැහැණු, පිරිමි කතාවක් නෙවෙයි. දැන් තේරෙන්නේ ධාතු වල ගුණ විතරයි. දැන් ඔන්න තෙන්ට ස්ථාවර වෙන්නේ. මේක තේරෙන්න නිකන් සිහි කල්පනාවෙන් බෑ, අධ්‍යාපනයෙන් බෑ. අධ්‍යාපනයේ තියෙන හැදිච්ච සතිය. දියුණු වෙච්ච නැති සතිය. මේ බණ අහන කොටක් තියෙන දියුණු නැති සතිය. මේ මේ කතා කරන භාවනාවේ මේ தත්ත්වයේ තියෙන්නේ ප්‍රබල වූ සතියක්. මොන ප්‍රබල වූ එකක්ද බුදුහාමුදුරන්ට ඕන தත්ත්වයට ප්‍රබල කරගත් සතිය. ඒ සතියෙන් කය තේරෙන්නේ ධාතු විදියටයි. දැන් එවැනි தත්ත්වයකට ගියේ ශ්‍රාවකයාට පුළුවන් ඕනනම් අර හුස්ම ගැන අවධානයෙන් ඉන්න නැත්නම් අර කයෙන් තේරෙන ධාතු ගැන අවධානයෙන් ඉන්න දෙකම භාවනාවක්. ඊට පස්සේ දැන් ඒකේ ධාතු ගැන අවධානයේ ඉඳීමමයි වඩාත් හොඳ. ඊළඟට ශ්‍රාවකයා ඔහොම භාවනා කර කර යනවා ඉස්සරහ. අර දෛනිකෝ පැය භාගයක් විතර දවසට කරපුවාම මේක ඇති. කරගෙන ගියාම මේ ගුණෙ එයි. හරියට කරනවා. ඒ ඊට පස්සේ ආය ටිකක් කල් කරනකොට අර ශ්‍රාවකයාට පුළුවන් ඉඳ ගන්න විතරයි ඕනේ. කුසුම ගැන අවධානය ඕනෙම නැහැ. ඉඳගෙන අව ඇස් දෙක වහුවාම තේරෙන්නේ ධාතුලම. එතකොට ආය ආස්වාද පාස්වාද ගැන අවධානයක් ඕනේ. යම් කිසි විදියක මොනවා හරි ගෙදර දොරවල් වල වැඩ කටයුතු වල සිත යෙදিলা මොනවා හරි මඩ පැවැත්තිලා යම් කිසි විචිත්ත භාවයකට අපි ශෝකයකට කනගාටුවකට නැත්නම් කාලයක් භාවනා කරන්න බැරි වෙච්ච එකකටපත් වුණොත් ආය හුස්ම ගැන අවධානයෙන් ඉඳ ඉක්මනින්ම අර ධාතු වල ගුණ තේරෙයි. තේරුණා නේද? කාට හරි තේරෙනවා නම් ඉඳගත්තේ හැටිම මේක ධාතු වල ගුණ ආය ආනාපානයක් එපා. එහෙනම් මේ ආනාපානය ගැන අවධානයෙන් ඉඳීම පාරුවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරන්නේ මෙහෙමයි පාරුවකට උපමා කරනවා. පාරුවට උපමා කරලා උන්වහන්සේ දේශනා කරනවා මේක දියේ යනකොට පාරුවේ යන්න. ගොඩට ආපුවම පාරුව විසි කරන්න කර ගහන්න එපා. එන ආනාපානයක් පාරුවා. සක්මනක් පාරුවා. ඒ පාරුව ඕනේ ඒදීේදී විතරයි. පස්සම්බයං කාය සංකාරං වෙනකන් විතරයි ආනාපාන පාරුව ඕනේ. එතනින් පස්සේ විතරයි. ආයේ ඒකට එන්න බැරි නම් ගන්න. නැතු ආය ආනාපානිය ගැන පරිශන කරොත් විපස්සනා භාවනාවක් නෑ. තව ඒකෙන් තේරුම් ගන්න ඕන මේ පස්සම්බයන් කාය සංකාරාම වෙනකොට දැන් අපි සියලුම බුදුරයන් වහන්සේලාගේ කමඨහන ගැනනේ මේ පැහැදිලි කරගෙන යන්නේ. සබ්බවාපස්ස අකරණං ගුණේ කුසලස් උපසම්පදා ගුණේ. ඇත්තටම මේ පස්සම්බයන් කාය සංකාරං ගුණයේදී අනිවාර්යයෙන්ම කුසලස් උපසම්පදා ගුණය තියෙනවා. එහෙනම් අපි එතෙන්ට ලං වෙන්න ඕනේ. හදිස්සියෙන් මම එතෙන්ට යන්න ඕනේ කියලා යන්න කාටවත් බෑ. එයි පරිසරය. යන්නේ කොහොමද? නිරායාසයෙන් වැටෙන හුස්ම ගැන අවධානයෙන් ඉඳලා මේකට සුදුසුම වචනේ මෝඩියෙක් වගේ අවධානයෙන් ඉන්න. තමන්ගේ පරේෂණ දැනුම කිසි දෙයක් යදුවොත් පස්සම්බයන් කාය සංකාර ළඟට යන්නේ. පරේෂණ තෘෂ්ණාව නැති මායයට අහු වෙලා ඇස් වහගෙන පන්සිල් රකින්න. වයසට යනවා. තේරුණානේ? ඒක දැනගෙන ආධුනිකයා කරන්නේ. තමන්ගේ දැනුම මේක කිසි සම්බන්ධයක් නැහැ. තමන්ගේ දැනුම සංසාරේ හදන්න විතරයි. දැන් වර්තමානයේ ඉන්න ඕනම උගච්චමක් තියෙද එයාගේ උගච්චමෙන් එයා කරන්නේ සංසාරේ හදනවා. තමනුත් හදනවා තව රටේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට සංසාරේ හදන්න උගන්වනවා. ඒක තමයි අපේ උගච්චම. ඕන මහාචාර්යවරයෙක් කරන්නේ තමනුත් මේ මහාචාර්යකමෙන් සංසාරයක් හදනවා. තව සංසාරගත සත්‍යයන්ට හදන විදිහ කියන්නේ. දැන් ඔහුගේ මේ සංසාර විමුක්තියට යන්න බෑ කාටවත්. ඒ හින්දා ඒ ලෞත්‍රා බුදුහාමුදුර කෙනෙක් පහළ වෙනවා. හැබැයි මේ කියන දැනට ගියොත් ওই පස්සම්යන් කාය සංකාරයන් ළඟට ගියොත් එතන අර උගච්ඡම නෑ. උගච්ඡම බිඳුවා ගියගෙන. උගච්ඡම දියා මනුස්සකමෝ මනුස්සකම නැහැ කියන්නේ තමන්ගේ ශරීරයවත් නෑ. මේ ශරීරයේ තියෙන්නේ මේ මනුස්සකමක් තියෙනවා. ශරීරයක් ධාතු වෙනවා. තේරෙනවද? ශරීරයේ ධාතු වෙච්ච තැනක උපාදියක් තියෙනවා. උගච්ඡමක් තියෙනවා. ආ එතනින් පස්සේ එහෙනම් අපි ගොඩ ගහගත්තේ දැනුම වැඩක් නෑ. ඒ දැනුමෙන් මේ සංසාර විමුක්තියට යන්න බෑ. දැන් යන්නේ ප්‍රඥාව හරහා. ඔන්න ඔතන ඉඳලා තියෙන්නේ ප්‍රඥාවයි. ඒකට ප්‍රඥාව කියන්නේ වෙන එකක්, දැනුම කියන්නේ තව එකක්. දැන් ප්‍රඥාව දැනුම කියන එක මෙන්න මෙහෙම දෙයක් ධර්මානුකූලව. දැනුම කියන්නේ සත්ත්ව පුජ්‍යලයක සතෙක් පුජ්‍යලයේ වඩා වටා එකතු වෙන කුණු ගොඩක්. දැනුම අපි ගන්න උපාදි ටික හරි දැනුම හරි මොනවා හරි ශිල්පීය ඥාන ටික කියන්නේ සතෙක් පුජ්‍යලයේ වටා එකතු වෙන කුණු ගොඩක්. සංසාරේ කුණු ගොඩක්. ඒ එකතු වෙන ටික අපිට සංසාරේ විපාක විඳින්න ඕනේ. විපාක හදලා දෙන සංස්කාර කර්ම. ඔකයි දැනුමේ ස්වභාවය. නමුත් දැනුම නෙමෙයි මේ ප්‍රඥාව කියන්නේ. දැනුම නෙමෙයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ සත්පුජ්‍යල භාවයේ දිය වෙලා නැති වෙලා ගිහින් ලැබෙන සාන්තිය. ඔන්න ඔය දෙකේ වෙනස. දැනුමෙන් සංසාර විමුක්තියට යන්න බැරි ඒකයි හේතුව. සංසාර විමුක්තිය තුළ සත්පුජ්‍යල භාවයක් නැහැ. දැන් සංසාරය තුළ සත්පුජ්‍යල භාවයක් තියෙනවා. සංසාරය තුළ දැනුමක් තියෙනවා. ඒතර දැනුම සත්පුජ්‍යලයක වටා එකතු වෙන දෙයකින් හැදෙන්නේ. ප්‍රඥාව කියන එක සත්පුජ්‍යල භාවයේ ගිය වෙලා ගිහිල්ලා ලැබෙන සාන්තියක්. තේරුණානේ? දැන් බලන්න පස්සම්මයන් කාය සංකාරම් කියන තැනට මේ භාවනාව ගෙනිච්චම සත්පුජ්‍යල භාවය නිරූපණය වෙන පවත්තන සංස්කාර වර්ග දෙකක් නවත්තලා. මොනවද? වචී සංස්කාර හා කාය සංස්කාර. එහෙනම් සත්පුජ්‍යල භාවයේ තව තියෙන්නේ චිත්ත සංස්කාරවලු. චිත්ත සංස්කාර ටික නවත්තන්න ඕන බුදුහාමුදුරුවෝ ඊගාව උපදේශ මාලාව දෙනවා මේ ප්‍රතිපත්තම කියන. ඒ උපදේශ මාලාවේ තියෙන වාගන්ති 6ක්. ඒ ඒ 6 සූත්‍රය තුල තියෙනවා ඒ 6ම 21 පොලක. ඒ 6 සමාන කරලා 21 පොලක තියෙනවා. එක එක භාවනාවට මේක වෙන වෙනම තියෙනවා. එන්නේ වචන කීපය අපි හඳුනගමු. නමුත් මෙතන කරන්න ඕනේ නම් එක දෙයයි. මේ වචන ඉගෙනගෙන කරන එකක් නෙමෙයි වෙන්නේ. මේ පින්වතුන්ට ওই පස්සම්යන් කාය සංකාරම් දක්වා භාවනාව හදාගත්තා නම් ඊට පස්සේ භාවනාව කියන්නේ අර කයෙන් දැනෙන ධාතු ගුණ ගැන අවධානයෙන් ඉන්නේ. එක්කෝ දැනෙන ආස්වාස පාස්වාසය ගැන ස්පර්ශය ගැන අවධානය යොමු. ඕක තමයි කරන්නේ. කරපුවාම වෙන ටික බුදුහාමුදුරු බුද්ධ ඥානයේ වචනින් දේශනා කරනවා. මෙන්න මේ ಗುಣ වෙනවලු. මෙන්න මේ ಗುಣ තුන ඉස්සෙල්ලා කියනවා. අර ධාතු ගැන අවධානයෙන් ඉන්නවා නම් සතුටුමත් වෙලා අ ඉස්සෙල්ලාම ඉති අධ්‍යත්තං වා කායේ කායानुපස්සී වේ. බහිද්ධාවා කායේ කායानुපස්සී වේ. අධ්‍යත්ත බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. ඔන්න ඒ ಗುಣ තුන තියෙනවා. අධ්‍යත්ත කියන්නේ මම කියන සංකල්පය. මට අයිති කියන එක. බහිද්ධ කියන්නේ මට අයිති නෑ කියන එක. දැන් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ ධාතු වල ගුණ නම් පස්සම්යන් කාය සංකාරයන් තත්වේ නැවිදින් තියෙන්නේ. ඔළුවේ රස්නයක් දැනෙනවා. ඒක අධ්‍යත්තයි. තේරෙනවනේ? ඒ ගැන අවධානය දෙන්න. ඉතින් අධ්‍යත්තන් වල කාය කායන පස්සේ ඔළුව කාගේද මගේ? ඔළුවේ දැන් දැන් දැනෙන්නේ සතියේට මොනවද? රස්නය. එන ඒ රස්නය ගැන අවධානය දෙන්න. ටිකක් වෙලා යනකොට ඔළුවේ රස්නේ නැතුව යනවා. සීතල වෙන ඔළුව. එහෙනම් මොකද උනේ? රස්නේට උනේ බහිද්ධාවා කාය කායන පස්සිය. රස්නේ නැති වුණා කියන්නේ මට ආයිද නැති වුණා. ඔළුවේ රස්නයක් දැනෙනකොට ඔළුවත් මගේ සත් රස්නෙත් මගේ. එහෙමනේ අපිට හිතෙන්නේ. ඒ මගේ ඔළුවේ රස්නයක් දැනෙන්නේ. ඒක අධ්‍යත්තයි. ටිකක් වෙලා මෙහෙම අවධානය හිටියා ඕක නැතු වෙනවා. එතකොට බහිද්ධ වෙනවා. තේරෙනවද? තවත් කොහොමද මේ භාවනාව ප්‍රකට වෙලා කාලයක් කරන කරගෙන යනකොට බහුලීගත වෙනකොට මෙන්න මෙහෙම මේ දැනෙන එක අධ්‍යාත්ත බහිද්ද ඉස්සර තේරෙන්නේ විනාඩි 5න් 5ට වගේ. විනාඩි 5ක් විතර ඉස්සෙල්ලා ඔළුවේ රස්නයක් තිබුණා. 5කින් විතර නැති වෙලා සීතල වුණා. නැත්තම් වෙන තැනක ප්‍රශ්නයක් දැනුණා. ඔක විනාඩි 5ක් විතර වුණා. කාලයක් ප්‍රකට වෙනකොට කාලයක් භාවනා කරනකොට මේ මොහොතේ ඔළුවේ රස්නයක් දැනෙනවා. ඊගා මොහොතේ නෑ. ඒ සතිය දිනු වීමෙන් ලැබෙන ප්‍රතිඵලය. ඒක බුදුහාමුදුරුවෝ හඳුන්වනවා ඉති අධ්‍යත්ත බහිද්ධාවා කාය කායන පස්සේ විහෙර. ඔන්න ඕක විපස්සනාව. දැන් තියෙන ප්‍රඥා ශික්ෂාව. මේ විදියට හැර තමන්ගේ දැනුමෙන් කීවිච්ච පොත්වල තියෙන ඒවායි පරිසම්පාදයේ මෙනෙහි කිරීමෙන් අනිත්‍ය දුක්ඛ මානාත්ම මෙනෙහි කිරීමෙන් මොනවා හරි කරවත් විපස්සනාවක් නෑ ඒක. තනිකරම විපස්සනාව තියෙන්නේ භාවනාව තියෙන්නේ ප්‍රඥා ශික්ෂාව දිනු වෙන්නේ අර කයෙන් දැනෙන ධාතු වලේවා සතිමත් වීමෙන් පමණයි ආස්වාස පාස්වාසේ වුණත් කමක් නැහැ නැත්නම් ධාතු වල ගුණ වුණා කමක් නැහැ දැන් ඊගාට මෙහෙම ගියාම ඊගාට තව සතිය දිනුනොත්පත් වෙනවා සුවිශේෂී තැනකට ඒක වචන තුනකින් බුදුහාමුදුරු දේශනා කරනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති මේක තමයි ප්‍රබලම විපස්සනාව ඒ කියන්නේ ප්‍රබල විපස්සනාව පවතින්නේ මෙන්න මේ වචන තුන හරහායි. බුදුහාමුදුරන්ට ඕන තැන මෙතනමයි. මේ මේ කියන සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන මේ ධර්මයට අනුගතව හැසිරෙන විහෙරති කියන්නේ වාසය කරනවා. මේ වාසය කිරීමමයි සංසාර විමුක්තියට මඟ. මේ වනහණේක හිම විහෙරණයක් නෙමෙයි යති. තේරෙනවද? ඒකින්ද අපිට දැන් බණ ඇහුවට සුද්ධ විපස්සනාවක් නෑ. දන් දුන්නට සුද්ධ විපස්සනාවක් නෑ දෙන වෙලාවේ. මෙතෙන්ට යන්න හුඟක් දේවල් කරගෙන ඉන්නේ. දැන් බලමු අපි වචන තුනේ අර්ථය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය කියන්නේ හට ගන්නවා. වය කියන්නේ නැති. ඊට උඩින් කිව්වේ බුදුහාඳුරෝ අජත්තං වා කාය කායනුපස්සී විහෙරති. ඒ කියන්නේ එකම સિદ્ધාන්තයේ සතිය දියුණු වෙනකොට වෙන විපර්යාසයක් ගැනයි මේ දේශනා කරන්නේ. ඉස්සෙල්ලා අපිට ධාතු වල ಗುಣ තේරුණා ඒ තේරුම එක විදිහක් ගමු ඔළුවේ රස්නයක් තියෙනවා. ඒක අධ්‍යත්ත. අධ්‍යත්ත උනේ කොහොමද? ඔළුවකුත් තේරුණා, ප්‍රශ්නෙකුත් තේරුණා. ඔළුව මගේ හින්දා අධ්‍යත්ත. කකුලේ සීතලක් තේරුණා. කකුල මගේ හින්දා අධ්‍යත්තයි. තේරුණානේ? දැන් තව ටිකක් භාවනා කරනකොට ප්‍රශ්නේ ඉතුරු වෙනවා ඔළුව අහක් වෙනවා. ආන්න එතන සමුදේ. නෑ ඔළුවද මොකද්ද කියලා දන්නේ නෑ රස්නියක් තේරෙනවා සතියේ. කකුලද මොකද්ද කියලා දන්නේ නෑ සීතලක් තේරෙනවා. කම්පනයක් තේරෙනවා. මේක සමුදයයි. හට ගන්නවා මොකක්ද එකක් තේරෙනවා. ඒකට කියනවා සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරද. සමුදය ධම්මා. හටගන්නේ ධර්මයක් තේරෙනවා. මගේ එකක් නන් නෙවෙයි. තේරුණානේ? අධ්‍යත්තං වා කියන තැනදී හටගන්නේ ධර්මයක් තේරෙනවා ඒක මගේ. දැන් මම ලිහිලා ගිහින් ඉවර වෙලා අයිත වෙන්නේ කවුද? ධර්මයක් හට ගන්නවා තේරෙනවා. ටිකක් වෙලා යනකොට ඒ වය ධම්මානුපස්සීවා කායස්මි වෙනවා. ඒ ධර්මය ඊට පස්සේ නැති වෙනවත් තේරෙනවා. මට අයිති නෑ. සතියට අවු වෙන්නේ සමුදේ වය. ඇති බව හා නැති බව. ඇති වෙන එක නැති වෙනවා තේරෙනවා. ඔය ගැන සතුටුමත් වීම තවත් ප්‍රකට වුණොත් ওই දෙක එක ළඟ වෙනවා. ඒක දේශනාවේ අවසාන විපස්සනා ස්වરૂපයයි. සමුදය වය ධම්මානුපස්සීව කායස්මං විහෙරති. ඒ කියන්නේ මේ වෙලාවේ හටගත් එක මේ වෙලාවේ නැති වෙලා. තේරුණානේ? ওই ධාතු වල ගුණයි තියෙන්නේ. ඉතින් මේක විපස්සනාව මිසක් මේකෙන් ලැබෙන ඵල ගැන හිතුවොත් මේකෙන් වෙන සිදුවීම් ගැන හිතුවොත් ඒකෙදි ලැබෙන මට මෙහෙම වුණා කියලා කවුරු හරි කල්පනා කරනවා. එතන විපස්සනාවක් නෙවෙයි. දැන් මේ தත්ත්වයට යන්න ඕනේ. මේ தත්ත්වය ඊටාම සාන්තයි. මේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන ගුණය ලැබෙනකොට සැබවින්ම මේ පින්වතාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම සම්මා ගුණයට ආසන්න වෙලා. ධිට්ඨිය සම්මා වෙන්න හෝ වෙන මොහොත. උනාද කියන්න බෑ. ඕකෙන්මයි වෙන්නේ. ඕකේ කල්ගත වීම. නැත්නම් මේ කියන ගුණය ලැබෙනකොට සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් විහරි ඔය ඔය කියන ගුණය ලැබෙනකොට සබ්බවපස්ස අකරණං ගුණයයි කුසල සුප්පසම්පදා ගුණයයි සචිත්ත පරියෝධමණං ගුණය එක්කෝ කියනවා නැත්නම් ඕකෙන්ම ලැබෙන. තව බහුලීගත කිරීමේ ලැබෙනවා. එහෙම නැත්නම් තව විදිහට ධර්මයෙන් බැලුවොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඔය සමුදය වය කියන ඒවා සතියට අහුවන වෙලාවේ බොජ්ජංග ධර්ම කියනවා. වැඩිනවා. කියනවා නේද? ඒකින්ද මේක තමයි මේ භාවනාවේ හොඳම තැන. මෙතෙන්ට යන්න ඔයගොල්ලෝ පස්සම්බයං කාය සංකාරං කියන සුදුසුකම ලබලා. පස්සම්බයං කාය සංකාරං කියන සුදුසුකම ලබා ගන්න නම් ආස්වාසේ පාස්වාසය ගැන ස්පර්ශ වෙන තැන හඳුනගන්න. තේරෙනවා නේද? ඒක වඩා ප්‍රකට වෙයි. කාලයක් මුලින් කියා දුන්නේ සක්මන් භාවනාව පුරුදු වෙන්න. එතකොට ඒකෙන් හඳුනා ගන්නවා වම් කකුල පොළවේ වදින, දකුණු කකුල පොළවේ වදින ස්පර්ශයේ වෙලාවේ. ඔහුගේ අත්දැකීම් ටික මේකටයි. දැන් මම කියා දුන්නා ආස්වාසේ ස්පර්ශයේ පාස්වාසේ ස්පර්ශයේ මූණෙන් හඳුනා ගන්න බැරි කෙනාට උදරයෙන් හඳුනගත්තා කියලා මේ භාවනාව කිසිම හානියක් වෙන්නේ එහෙම පුරුදු වෙච්ච අය ඒකම පුරුදු කරන්න ඕනේ ඉලක්කය හදාගන්න හදාගෙන මේක දවසට පැය භාගයක් විතර දිගින් දිගට කරනකොට හරියට දැනගෙන කරනකොට මං කියපු මේ ගුණෙයි පස්සම්බයන් කාය සංකාරං ගුණය හඳුනගන්න පුළුවන් ඒකට කලබල වුණා මං එහෙම ගුණයක් ලැබුවා නැත්නම් මට ඒක තව ලබා ගන්න බෑ කියලා හිතුවොත් භාවනාවක් නෑ. ඒක නිසාවේ Taman විසින් පරිේෂණ කරන්න බෑ මේකේ. ධර්මයේ දැනගන්න, භාවනා කරන වෙලාවේ ධර්මයේ හොයන්න හෝ ලැබිච්ච දේ සංසන්දනය කිරීමක් කරොත් සතිය දියුණු වෙන්නේ එක තැන පල් වෙනවා. එතකොට භාවනා කරලා වයසට යනවා. ප්‍රතිඵල නැහැ. පස්සම්යංග ආසංකාර කියන ගුණේ ඉන්නේ. දැන් මේක තේරුම් ගන්න ඕනේ. එතකොට භාවනා කරන වෙලාව හරියට ගත්තොත් අර සාමාන්‍ය සිංහල භාෂාවේ කියනවා වගේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වෙනවා. තමන්ගේ දැනුම මෙතෙන්ට ගත්තේ ඇතිය. දිව ගැපෙනවා වගේ එකක් එනවා. භාවනාව කැඩේ. දැන් මම මේ ගුණේ දෙන්නේ මගේ මේ දිග හුස්මද තේරෙන්නේ කියලා හිතුවත් එතන ඉවරයි. කෙටි හුස්මද තේරෙන්නේ කියලා හිතුවා හෙව්වත් ඉවරයි. නැත්නම් මේ පස්සම්බයන් කාය සංකාර ගුණේද තියෙන්නේ කියලා හෙව්වත් ඉවරයි. ඒකින්ද කිසි දෙයක් හිතන්නේ නැතුව සුදුසු විදිහ බුදුහාමුදුරු දීලා තියෙනවා. සතිපට්ඨානේ වැඩෙන සුදුසු විදිය මෝඩෙක් වගේ කරන්න. මෝඩකම තියෙන්න ඕනේ. මෝඩයා කියන්නේ මෙතන තමන්ගේ දැනුම තිබුණට කමන්නේ. ඒ දැනුම එක කරන භාවනාව සංසන්දනය කරන්න එපා. භාවනා කරන්නේ නැති වෙලාවේ තමන්ගේ දැනුම එක සමාජයේ ජීවත් වෙන්න. එතෙන්දි මෝඩයා වෙන්න යන්නත් එපා. තේරුණා නේද? අපිට එහෙනම් දැන් මෝඩියා වෙන්න අවස්ථා දෙකක් දවසේ හොයාගන්න. අනික ඕන පඬිලකමක් යොදන්න අනික ඕනම වෙලාවක. නමුත් බුදුහාමුදුරෝ දීපු භාවනා ක්‍රම දෙකක් මම කියා දුන්නා. සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව. මේ වෙනකොටම පය භාගයක් සක්මන් කරනවා නම් ඒ පය භාගය මෝඩියෙක් වෙන්නේ. භාවනාවෙන් පස්සේ පඬිතකම් ගන්නවා. පැය භාගයක් ආනාපාන සති භාවනා කරනවා නම් ඒ පැය භාගයේ අමුමෝඩෙක් වෙන්න. එතකොට ප්‍රතිඵල ඉක්ම. අනිත් වෙලාවේ සමාජයේ ජීවත් වෙන්න වෙනකොට තමන්ගේ දැනුම ඕන එකක් යොදා ගන්න. දැන් මේක තමයි අපේ භාවනාව සාර්ථක කරගන්න අපිට දෙන්න තියෙන උපදේශ. දැන් මේ පින්වතුන්ට භාවනා ක්‍රම දෙකක් පැහැදිලි කරා. මේ භාවනා ක්‍රම දෙකයි දෙක තුල බුදුහාමුදුරුව පෙන්නන සංසාර විමුක්තියම කියන්නේ. ඒ කියන්නේ සචිත්ත පරියෝධපණං ගුණයක් කියනවා හරියට කරපුවා. සචිත්ත පරියෝධපණං ගුණය සම්පූර්ණ වෙන තැන තියෙන්නේ සංසාර විමුක්තියයි. තේරුණානේ? සම්භවපසකරණං ගුණය තියෙනකොට අපිට ලොකු අර්ථයක් ගත්තේ නැතුවට කුසලස් උපසම්පදා ගුණය තියෙනකොට ඔයගොල්ලන්ගේ සංසාරයක් තියෙනවා. ඒ සංසාරය කාම ලෝකේ සංසාරයක් නෙමෙයි. මානසික මට්ටම තියෙන්නේ කාමාවචර ලෝකයේ ඉක්මෝ නීවරණ යටපත් වෙච්චි මානසික මට්ටම. එහෙනම් පස්සම්මයන් කාය සංකාරම් වෙනකොට ධර්මානුකූලව තව ධර්මයක් එළියට එනවා. ඒ ධර්මය තමයි පංච නීවරේ කාලයේදී යටපත්. හැබැයි ඒක තියෙන්නේ පවතින්නේ මේ පින්වතුන් නිකන් හිතුවම මම දැන් හොඳයි භාවනාව දියුණුයි කියලා ආය නීවරණය. ඒක හින්දා බහුලීකත වීම ඕනේ. අර මෝඩෙක් වගේ කරන්න කියන්නේ ඒකයි. මෝඩෙක් වගේ කරේ නැත්නම් නීවරණ එනවා. ඉතින් හැමදා හැමදෙනාට මේ ධර්ම මාර්ගය නිවෙස් තුලම පුරුදු පුහුණු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් මේ ධර්ම දේශනාවේ කාලය අවසන් වෙලා තියෙනවා. ඉදිරියේදී මේ ධර්මයේ සම්බන්ධ වෙන තව තවත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ භාවනා ක්‍රම දෙක වඩනකොට තව අපිට බලපාන ධර්ම කාරණා මොනවද කියලා ඉදිරි දේශනාවලදී කරුණු ඉදිරිපත් කරනවා. එතකම් මේ පින්වතුන් සෑම දෙනාම නිවෙස්වල පුළුවන් වෙලාවට පොයේ දවසේදී සිල් සමාදන් වුණාම ඔය කියා දීපු භාවනා ක්‍රම දෙක අනුගමනය කරන්න පුරුදු කරන්න ඒ පුරුදු කිරීමෙන් හැම දිනාටම මේ ජීවිතය තුළදීම සංසාර විමුක්තියම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා මේ දේශනා මාලාවෙම දායකත්වයෙන් දන්ලා තියෙන්නේ ඒ වෛද්‍යාචාර්ය ආනන්ද පෙරේරා මහත්මයා හා නෝනා මහත්මිය ඇතුළු පවුලේ පිරිස ඒ දායක පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මේ පරිලෝකීය AB සම්රපාල පෙරේරා සහ BAW මංචනායක පියවරුන් දෙදෙනාට පින් අනුමෝදන් කරවීම මේ පරිලෝකීය වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින ශ්‍රීමාවතී පෙරේරා සහ ශීලා මංචනායක මෑණියන් දෙදෙනාට සුවසෙත චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සුවසකහා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධයා නාලිකාවේ අධිපති පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම නායකහයි ස්වාමින් වහන්සේට එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුවසෙත් සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මේ දේශනා මාලාවල් පටිගත කරන වර්ඩ් පාක් ස්ථානයේ අධිපති රුවන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට එත් ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේට චිරජීවනයේ සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනා මාලාව අසන්න නරඹන සියලු දෙනාටම ධර්මාභෝධය පිණිස මේ සියලුම කුසල් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීම මේ සියලු ප්‍රාර්ථනා සිද්ධ වේවා ඒ වගේම මේ දායක පින්වතුන් ඇතුළුව මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අපි සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ කුසල් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තාස බුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ධර්මාංශාසනව පැවැත් දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ